පින්කමේ මූලික අරමුණ හැටියට දක්වලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පාරමිතා විහාරස්ථානයේ වැඩ සිටින පූජ්‍ය පලුකෙටුවැවේ පඤ්ඤාසේකර ස්වාමින් වහන්සේගේ ජන්මදිනය නිමිත්තෙන් උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම දේශකයන්න් වහන්සේට ආශිර්වාද කිරීම මිය පරලෝකයේ දෙමව්පියන්ට සහ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම සුජීවත්ව සිටින දෙමව්පියන් ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු සෑම දෙනාටම ප්‍රඥාව දියුණු කර ගැනීම පිණිස මේ කුසලයේ හේතු වේවා ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ සැලසේවා උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස හැම දිනාටම මේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කොටගෙනයි අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ. ඒ පින්නතුන් විසින් අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කළේ මිනිසත් භවයේ දුර්ලභ බව සහ වටිනාකම පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටියට. ඒ වගේම විශේෂයෙන් නිවැරදිව ජන්මදිනයක් සමරන්නේ කොහොමද කියන කාරණය මතු කරමින් දේශනාව සිදු කරන හැටියටයි. ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද වටිනා ගාථා ධර්මයක් ධම්මපදයේ බුද්ධ වග්ගයේහි සඳහන් වෙන. කිච්චෝ manuss පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවණං කිච්චෝ බුද්ධානං උප්පාදෝ. තථාගතයන් වහන්සේ දේශනා කරන මේ මනුෂ්‍යාත්ම භාවය අතිශයින් දුර්ලභව ලැබෙන අවස්ථාවක්. කිච්චෝ manuss පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං ඒ ලබාගත්තු මනුස්ස ජීවිතය මනුස්ස එක් වශයෙන් පවත්වාගෙන යාම උසස් මනසක් ඇතිව ඒ මනස දියුණු කරමින් පවත්වාගෙන යාම තාම දුෂ්කර දුර්ලභ කාරණේ ඊළඟට කිච්ඡං සද්ධම්ම සවණං සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබීමත් ඊටාම දුර්ලභ අවස්ථාවක් කිච්ඡෝ බුද්ධානං උපාදෝ බුදුරේකුගේ ලෝ පහළ වීම අතිශයින් දුර්ලභ අවස්ථාවක් කියන බව බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේදී දේශනා කරන්නේ. විශේෂයෙන් අද දවසේ මේ ධර්මානුශාසනාව ඒ දායක පින්තුන් විසින් සිද්ධ කරන්නේ මෙල්බන් නුවර පාරමිතා විහාරස්ථානයේ වැඩ වාසය කරන පලුකෙටුවැවේ පඤ්ඤාසේකර ස්වාමින් වහන්සේගේ ජන්මදිනය නිමිත්තෙන් උන්වහන්සේට ආශිර්වාද කරන්නේ. භික්ෂුන් වහන්සේ නමක් විසින් මේ සම්බුද්ධ ශාසනයට සිදු කරන සේවය ඒ වගේම උන්වහන්සේ මහානකමෙහි පිහිටා සිටමින් තමන් වහන්සේගේ විමුක්තිය සඳහා ගුණධම් වඩමින් අන් අයගේ විමුක්ති මාර්ගයේ හෙලි කර දෙන්නට කරන කැපකිරීම ඒ මෙහෙවර අගය කරමින් භික්ෂුන් වහන්සේ නමකට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ජන්මදිනයේදී ආශිර්වාද කරන්නට කල්පනා කිරීමම ඒ දායක පින්තුන්ගේ චිත්තසංතානයේ ගොඩනැගුණු සත්පුරුෂ ධර්මයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් මේ ලෝකයේහි ප්‍රත්‍යඥතාවයේ ඇති කෘතවේදීතාවයේ ඇති පුද්ගලයෝ දුර්ලභයි. ප්‍රත්‍යඥතාවය කියලා කියන්නේ කළ ගුණය කළ යහපත දන්නා අය. ඒ වගේම කත වේදී කියලා කියන්නේ ඒ කළ ගුණය කළ යහපත දැනගෙන එය අගය කරන, එය මතු කරන, එය ප්‍රකට කරන සත්පුරුෂය. දැන් සමහර කෙනෙක් කළ ගුණය සිහි කරන්නේවත් නැහැ. සමහර කෙනෙක් ඒක Tamange මනසෙන් සිහි කරනවා. නමුත් ඒක අගය කරන්න, ප්‍රකට කරන්නට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉතින් යම්කිසි කෙනෙකුට තව කෙනෙකුගේ අගේ වටිනාකම Tamanට කළ යහපත වැටහෙනවා නම් ඒක මතකයේ තියෙනවා නම් ඒ කෘතඥතාවය සත්පුරුෂ ධර්මයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේ මේ සත්පුරුෂ ධර්මයේ පිහිටලා ඒ කළ ගුණය අගය කරනවා නම් එය ප්‍රකට කරනවා නම් ඒක තවත් බොහෝ දෙනෙකුට ආදර්ශයක් වෙනවා තවත් බොහෝ දෙනෙක් ඒ සත්පුරුෂ ධර්මයේ පිහිටන්නට හේතුවක් වෙනවා එපමණක් නෙමෙයි ඒ තමන් ඇගීමට ලක් කරන අය තව දුරටත් මේ සමාජය තුළ වඩාත් යහපතක් මෙහෙවරක් සිද්ධ කරන්නට ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා මේ හැම දිනාටම ලොකු චිත්ත ධෛර්යයක් ඇති වෙනවා මානසික සතුටක් ඇති වෙනවා මේ මහජනතාව පිළිබඳව කරුණා මෛත්‍රිය වඩාත් අවදි කරගෙන ඒ අයට තව දුරටත් පිහිට වෙන්නට ඕන කියන හැඟීම් ඇති වෙනවා ඒ වගේම ඒ අයට ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා ඒ සියලු දෙනාටම නිදුක්ව නිරෝගීව සුවපත්ව කරන කටයුතු සාර්ථකව කරගෙන යන්නට ඒ මහ ජනතාවගේ ආශිර්වාදය විශේෂ කාරණයක් වෙනවා. ඉතින් අන්න ඒ කරුණු හේතු කොටගෙන යම්කිසි කෙනෙකුගේ ගුණය ඇගයීම ආශිර්වාද කිරීම ගුණ සැමරීම ඒ වෙනුවෙන් විවිධ පින්කම් පැවැත්වීම විශේෂයෙන් වැදගත් වෙනවා. ඉතින් ජන්මදිනය කියලා කියන්නේ අපි හැම දිනාටම වැදගත්ම අවස්ථාවක්. ඒ අවස්ථාව වැදගත් වෙන්නේ උපන් දිනය නිසා නෙමෙයි මේ දුර්ලභ වූ මනුෂ්‍යාත්ම භාවයක් ලැබු නිසා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කිච්චෝ manuss පටිලාභෝ මේ මනුෂ්‍යාත්ම භාවය ලැබීම අතිශයින්ම දුර්ලභ කාරණයක්. එහි දුර්ලභ බව කොතෙක්ද කියන බව තථාගතයන් වහන්සේ දේශනා කරන සංයුත්ත නිකායේ සඳහන් වෙනවා චිග්ගල සූත්‍රය කියලා. ඒ චිග්ගල සූත්‍රයේහි දක්වන්නේ බුදුරජාණන් වහන්සේ උපමාවක් දක්වනවා මහණෙනි එක් සිදුරක් පමණක් තියෙන වියගහක්. වියගහ කියලා කියන්නේ ගවයින් දෙදෙනෙක් එකට ගැට ගහන්නට තරමතින් තියලා ඒ ගවයින් එකට සම්බන්ධ කරන ලී දණ්ඩට කියනවා වියගහයි කියලා. එතකොට මේ ලී දණ්ඩේ දෙපසම තියෙනවා සිදුරු දෙකක්. ඒ සිදුරු දෙකෙන් තමයි හඹය දාලා අර ගවයින් දෙදෙනා එකට ගැට ගහනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් හේතුවකින් කැඩිලා බිඳිලා ගිහිල්ලා නිසා හෝ වෙනත් කාරණයක් නිසා හෝ එක සිදුරක් පමණක් ඉතුරු වෙලා තියෙන වියදණ්ඩක් යම් කෙනෙක් මහ මුහුදට දානවා. එතන මහ මුහුදට යමක් දැම්මහම මුහුදේ ස්වභාවය තමයි රළ පහරත් එක්කලා ඒක වහාම ගොඩට තල්ලු වෙනවා. එහෙම නැත්නම් මුහුදු වෙරළට ගසාගෙන එනවා. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒ බඳු මොහොතට යම්කිසි කෙනෙක් එක සිදුරක් පමණක් තියෙන වියදණ්ඩක් දැම්මහම වසර 100කට වතාවක් ඒ මොහොතෙන් ඉහළට මතුවෙන එක ඇසක් කන උණු කැස්බෑවෙක් සිටිනවා නම් ඒ කැස්බෑවා වසර 100කට එක් වතාවක් අර මොහොතෙන් මතු පිටට එන්නේ ඒ එන අවස්ථාවේදී අර වියගසේ සිදුරෙන් ඒ කැස්බය වාගේ හිස වියසිදුරෙන් ඉහළට මතුවෙලා ආකාශය දකින්නට අවස්ථාවක් සැලසෙනවාය කියන එක සිදුවිය හැකි දෙයක්ද කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා. එතෙන්දී භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි ඒක වසර 100 ගණනකින් දහස් ගණනකින් දසදහස් ගණනකින් ලක්ෂ ගණනකින්ද කියලා නිශ්චය කරන්නට පුළුවන් කමක් නැහැ. ඊටාම කලාතුරකින් ඊටාම දුර්ලභව ඒ කාරණය සිදු වෙන්නට බැරි කමක් නැහැ. තථාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි ඒ කාරණය යම්තාක් සුලභව සිද්ධ වුණත් ඒ කියන්නේ අර වසර 100කට එක වතාවක් මුහුදෙන් මතු පිටට එන එක ඇසක් කන උණු කැස්බෑ වාගේ හිස අර එක් සිදුරක් පමණක් තියෙන ඒ වියදන්නේ සිදුර තුලින් ඉහළට මතුවීම කියන එක පහසුවෙන් සිද්ධ වුණත් වරක් දුගතියට වැටුණු කෙනෙකුට යලි මනුෂ්‍යාත්ම භාවයකට පැමිණීම ඊටත් වඩා අතිශයින්ම දුර්ලභ කාරණයක් කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතරම්ම යම්කිසි කෙනෙක් දුගතියට පැමුණුනොත් එහි කුසල් දහම් කිරීමක් නැහැ, ಗುಣධම් වැඩිවීමක් නැහැ, અભිවෘද්ධියක් නැහැ, ඔවුනොවුන් කා කොටා ගනිමින් ඔවුනොවුන් මරාගෙන කමින් ජීවත් වෙන ආත්ම භාවයක් පමණයි එනිසා එහි අකුසල් රැස් කිරීම විනා කුසල් රැස් කරන්නට තියෙන ඉඩ කඩක් නැහැ. එනිසා මිනිස්සත් බව අතිශයින්ම දුර්ලභ අවස්ථාවක් කියන බව තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම සංයුත්ත නිකායේ ඕපම්ම සංයුත්තේහි නකසිකා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දක්වනවා එතනත් උපමාවක් දක්වනවා. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක පොළවෙන් පස් ස්වල්පයක් තමන් වහන්සේගේ නිය පිටට අරගෙන වික්ෂුන් වහන්සේලාට පෙන්වලා අහනවා මහණෙනි මේ නිය මතු පිට තියෙන පස් ටිකද වඩා වැඩි මහ පොළවේ තියෙන පස්ද වඩා වැඩි. එතනදී වික්ෂුන් වහන්සේලා සිහිපත් කරනවා ස්වාමීනි මහ පොළවේ පස් සමග සංසන්දනය කරනකොට මේ නිය මතු පිට තියෙන පස් ටික ඉතාම ස්වල්පයි. ඒක පැහැදිලි කරන්නට උපමාවක්වත් නැති තරම් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අන්න ඒ වගේ තමයි මේ විශ්වයේ අනන්ත සත්වයන් සමග සංසන්දනය කරනකොට මේ මනුෂ්‍යාත්ම භාවයට පැමිණෙන සත්වයන් මේ નિયමතු පිටට ගත්තු පස්වල්පය වගේ අවශේෂ ආත්ම භාවවල ජනිත වෙන සත්වයන් මේ මහ පොළවේ පස් වගේ එතකොට ඊටාම සුළු පිරිසක් තමයි මේ යන අවස්ථාවේදී කුසලයක් සිහි කරගෙන මනුෂ්‍යාත්ම භාවයක් ලබන්නට සමත් වෙන්නේ. අනිත් සියලු දෙනාම නිරය, තිරසන්, പ്രേත, අසුර ආදී අවශේෂ ආත්ම භාවලත් ඒ වගේම වෙනත් වෙනත් ආත්ම භාවලත් උත්පත්ති ලැබන සත්වයින් බහුලයි. මේ මිනිස්සත් බව ලැබීම ඊටාම තුළු පිරිසක් පමණයි එතනට යොමු වෙන්නේ කියන බව මේ නකසිකා සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ බඳු උපමා වලින් බුදුරජාණන් වහන්සේ නිතර නිතර සිහිපත් කරන්නේ මේ මනුෂ්‍යාත්ම භාවයේ තියෙන දුර්ලභ බව. ඒ වගේම දිනපතාම බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට සිද්ධ කරන බුද්ධාවාදය තමයි අප්‍රමාදේන භික්කවේ සම්පාදේත මහණෙනි අප්‍රමාදීව අප්‍රමාදීව කියලා කියන්නේ සති සම්පජඤ්ඤයෙන් යුක්තව කුසල් දහම් රැස් කරන්න ගුණ නුවණ දියුණු කරන්න කුමක් නිසාද දුර්ලභ බුද්ධප්පාදෝ ලෝකස්මි මේ ලෝකයේහි බුදු කෙනෙකුගේ පහළවීම දුර්ලභයි නුඹලා ඒ බුද්ධෝත්පාද කාලයක මේ ජනිත වෙලා තියෙන. ඒ අවස්ථාව අතිශයින් දුර්ලභයි. ඒ වගේම දුර්ලභ manussත් පටිලාභෝ මිනිසත් බවක් ලැබීම ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක්. ඒ වගේම දුර්ලභ සද්ධා සම්පatti සද්ධාව පිහිටීම දුර්ලභ කාරණයක්. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා තිබුණා වුණත් මනුෂ්‍යාත්ම භාවයක් ලැබලා තිබුණා වුණත් අපට සද්ධාව ඇතිව ඉපදීම ඊටාම දුර්ලභ කාරණයක්. ඒ වගේම දුර්ලභා පබ්බජ්ජා මහානකම දුර්ලභයි සද්ධම්ම සවණං පරම දුර්ලභං. සද්ධර්ම ශ්‍රවණය අතිශයින්ම දුර්ලභ අවස්ථාවක් කියලා මේ තමන් ලබලා තියෙන දුර්ලභ අවස්ථා පිළිබඳව තාම කලාතුරකින් ලැබෙන අවස්ථා පිළිබඳව බුදුරජාණන් වහන්සේ දිනපතාම භික්ෂූන් වහන්සේලාට අවවාද කරනවා. ඒ වගේම තවත් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට සිහිපත් කරනවා මහණෙනි දෙව්ලොව උපදින දෙවියන් ඒ ආයුෂ අවසන් වෙලා දෙව්ලොවෙන් චුත වෙනකොට ඒ දෙවියන්ට යම් යම් ලකුණු පහළ වෙනවා දිව්‍ය ලෝකයෙන් චුත වෙන්නට ආසන්නයි කියන බව අන් අයට දැනගන්නට ඒ තමයි අර පැලඳගෙන ඉන්න මල් මාලා මැලවුණු ස්වභාවයක් ගන්නෝ ඒ වගේම ඒ දෙවිවරුන්ට තමන්ගේ දිව්‍ය විමානය එහෙම නැත්නම් තමන්ගේ ආසනය ප්‍රිය නැති වෙනෝ මෙබඳු ගති ලක්ෂණ ඒ දෙවියන්ට මතු වෙනවා එතකොට අන්‍ය දෙවි දේවතාවෝ දැනගන්නවා මේ దేవතාවා දැන් දිව්‍ය ලෝකයෙන් පුත වෙන්නටයි ආසන්න එහෙම දැනගත්තාම අවශේෂ දෙවිවරු ඇවිල්ලා අර දෙව්ලොවෙන් චුත වෙන්නට ආසන්න වූ දෙවියාට එහෙම නැත්නම් ඒ దేవතාවට ආරාධනා කරනවා නිදුකාණෙනි ඔබ මේ දිව්‍ය ලෝකයෙන් චුත වෙලා සුගතියට යන්න. සුගතියට ගිහින් පරම දුර්ලභ ලාභය ලබන්න කියලා අර దేవතාවට ආරාධනා කරනවා. මේ කාරණය සිහිපත් කරනකොට භික්ෂුන් වහන්සේ නමක් විමසනවා ස්වාමීනි ඒ දෙවියන් සුගතියයි කියලා අදහස් කරන්නේ කුමක්ද එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, ඒ දෙවියන් සුගතියයි කියලා අදහස් කරන්නේ මේ මනුෂ්‍ය ලෝකයයි. මේ මනුෂ්‍ය ලෝකය තමයි දෙවියන් සුගතිය හැටියට දක්වන්නේ. එතකොට දිව්‍ය ලෝකයත් සුගතියක්. මනුෂ්‍ය ලෝකයත් සුගතියක්. සුගතිය කියලා කියන්නේ යහපත් ගතිය. අර නිරය, තිරසන්, പ്രേත, අසුර කියන මේ අකුසල විපාකයෙන් උත්පත්ති ලබන තැන් හැරුණකොට යම්කිසි කෙනෙක් කාමවචර කුසල විපාකයෙන් උපදිනවා නම් උපදින්නට තියෙන්නේ මනුෂ්‍ය ලෝකය සහ දිව්‍ය ලෝක 6. ඒතර බ්‍රහ්ම ලෝකවල උපදින්නේ කාමාවචර කුසල් වලින් නෙමෙයි රූපාවචර අරූපාවචර ධාන කුසල් වලින් තමයි එහි උපදින්නේ. ඒක විශේෂ අවස්ථාවක්. එතකොට සාමාන්‍යයෙන් පොදුවේ සත්වෝ යම්කිසි කරන ලද කුසල විපාකයකින් උත්පත්තිය ලබනවා නම් ඒ සඳහා අවස්ථා ලැබෙන්නේ මනුෂ්‍ය ලෝකයේ සහ දිව්‍ය ලෝක 6. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ දිව්‍ය ලෝකවල උත්පත්ති ලැබෙන දෙවිවරු පවා දෙව්ලොවින් චුත වෙනකොට දෙවියන්ට ආරාධනා කරන්නේ සුගතියට යන්නට කියලා. ඒ සුගතිය කියලා අදහස් කරන්නේ මේ මනුෂ්‍ය ලෝකයයි. ඇයිද මනුෂ්‍ය ලෝකයේ සුගතියයි කියලා හඳුන්වන්නේ? පෙනතුන් දෙවියන්ට කුසල බලෙන් ජනිත වුණු ශක්තිමත් සිතක් තියෙනවා. දෙවියොත් දිව්‍ය ලෝකෙ ඉපදිලා තියෙන කුසල විපාකයකින්. ඒ නිසා දෙවියන්ටත් සිත ශක්තිමත්. ශක්තිමත් වුණාට අපට වගේ ශක්තිමත් කයක් නැහැ. ඒ වගේම තිරිසන් ආදී ලෝකවල ශක්තිමත් කයක් තිබුණට අපට වගේ ශක්තිමත් සිතක් නැහැ. සිතගත දෙකම ශක්තිමත්ව ලැබෙන සුවිශේෂ ආත්ම භාවයක් තමයි මනුෂ්‍යාත්ම භාවය. ඒ නිසා මේ මනුෂ්‍යාත්ම භාවය තුල තමයි අපට සාංශාරික වශයෙන් ගෙනාපු යම් යම් දුර්වලකම් සම්පූර්ණයෙන් අහෝසි කරන්නට පුළුවන් තැන. ඒ වගේම මුළු සසර ගමනටම උපකාර වෙන යම් අදිෂ්ඨානයන් ප්‍රාර්ථනාවන් ශක්තිමත් කුසල් දහම් පාරමිතාවන් මතු කරගන්නට සම්පාදනය කරගන්නට ආරම්භ කරන්නට සුදුසුම තැන තමයි මනුෂ්‍යාත්ම භාවය බුදු වෙන්නට ප්‍රාර්ථනා කරන බෝසත්වරයෙක් පවා ඒ බුද්ධත්වය සඳහා මූලික ප්‍රාර්ථනා මූලික චිත්ත අදිෂ්ඨානය ආරම්භ කළ යුත්තේ මනුෂ්‍යාත්ම භාවයක ඉඳලා වෙනත් ආත්ම භාවයක ඉඳලා ඒ කරන චිත්ත අධිෂ්ඨානය තරම් බලවත් නැහැ. මනුෂ්‍යාත්ම භාවයක ජනිත වුණු අවස්ථාවක කරන චිත්ත අධිෂ්ඨානය තමයි වඩා බලවත් වෙන්නේ. ඒ වගේම සම්මා සම්බුදු කෙනෙකුගෙන් ඒ බුද්ධත්වයේ සඳහා විවරණ ගන්නවා නම් ඒ පළමු විවරණයේ ගත යුත්තේ මනුෂ්‍යාත්ම භාවයක සිටීමෙන්. වෙනත් ආත්ම භාවයක සිටියේදී පළමු විවරණේ ලැබෙන්නේ නැහැ. ඒ සඳහා මනුෂ්‍යාත්ම භාවයක්ම ලබා තිබිය යුතුයි. ඒ වගේම මවගෙන් පියාගෙන් ඒ බුද්ධත්වයේ සඳහා ලබන විවරණේ මනුෂ්‍යාත්ම භාවයකදීම ලැබිය යුතුයි. මෙන්න මේ විදිහට පින්නතුනි මේ මනුෂ්‍යාත්ම භාවය කියලා කියන්නේ ඊටාම තීරණාත්මක අවස්ථාවක් තුමක් නිසාද ගත සිත දෙකම ශක්තිමත් වූ හොඳට නරකට ඕනෑම පැත්තකට පරිවර්තනය කරන්නට පුළුවන් ආත්ම භාවයක් නිසා හොඳ පැත්තටත් පරිවර්තනය කරන්නට පුළුවන් නරක පැත්තටත් පරිවර්තනය කරන්නට පුළුවන් හොඳ පැත්තට පරිවර්තනය කරනවා නම් යම්කිසි කෙනෙකුට ධාන අභිඥා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ආදී මේ මාර්ගඵල ඊළඟට පසේ බුද්ධත්වයේ සම්මා සම්බුද්ධත්වයේ දක්වා වැඩෙන්නට සුදුසුම ආත්ම භාවය තමයි මනුෂ්‍යාත්ම භාවය. ඒ වගේම ලෝකයේ ඊ타ත්ම බරපතලම අකුසල කර්ම හැටියට හැඳින්වෙන ආනන්තරේ පාප කර්ම. දෙවන ආත්ම භාවයේ නොයරදීම දුගතිය උපදින්නට හේතු වෙන ආනන්තරේ පාප කර්ම සිදු කරන්නට පුළුවන් එකම ආත්ම භාවයත් මනුෂ්‍යාත්ම භාවය. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුවරුන්ගේ ලේ සෙලවීම, සංඝ භේදය කියන මේ පාප කර්ම පහෙන් එකක්වත් වෙනත් ලෝකයක කරන්න පුළුවන් කමක් නැහැ. මව මැරීම, පියා මැරීම සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ ඕපපාතික ආත්ම භවවල ඒක කරන්න බෑ. ඒක කරන්න පුළුවන් ආත්ම දෙකක් තියෙනවා. මනුෂ්‍ය ලෝකය සහ තිරිසන් ලෝකය. නමුත් තිරිසන් ලෝකයේ තිරිසන් සතෙක් Tamanගේ මව Tamanගේ පියා ඝාතනය කළාම අකුසලයක් සිද්ධ වෙනවා. එය දුගතිය උපදින්නට හේතුවක් වෙනවා. නමුත් දෙවනාත්ම භාවයේ අනිවාර්යෙන් නිරය උපදින්නට එය හේතු වෙනවා කියලා නියමයක් නැහැ. ආනම්තරය කියලා කියන්නේ දෙවනාත්ම භාවයේ නොවැරදීම විපාක දෙන කර්මය. එතකොට මේ අකුසල කර්ම පහෙන් එකක් යම් කෙනෙක් සිද්ධ කරගත්තොත් දෙවන භවයේ අනිවාර්යයෙන්ම නිරය උපදින්නට හේතුවක් වෙනවා. නමුත් තිරිසන් සතෙක් තමන්ගේ මව හෝ පියා ඝාතනය කළා කියලා එයින් ජනිත වෙන අකුසල කර්මය දෙවන භවයේ අනිවාර්යෙන් නිරය උපද්දවනවා කියලා එහෙම නියමයක් නැහැ. හැබැයි මිනිස්සෙක් විසින් තමන්ගේ මව තමන්ගේ පියා ඝාතනය කළොත් එය දෙවනාත්ම භාවයෙන් නොඇරදීම නිරේ උපදින්නට හේතු වෙනවා. එතකොට මේ බරපතල විපාක ඇති මහා අකුසල කර්මය කරනවා නම් කරන්න පුළුවන් එකම තැන මනුෂ්‍යාත්ම භාවය. රහතන් වහන්සේලා ඝාතනය කිරීම දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවලත් රහතන් වහන්සේලා වැඩ ඉන්නෝ නමුත් ඒ ඕපපාතික ආත්මවල රහතන් වහන්සේලාව ඝාතනය කරන්න පුළුවන් කමක් නැහැ. ඝාතනය කරන්න පුළුවන් වෙන්නේ මනුෂ්‍යාත්ම භාවයක වැඩ සිටින රහතන් වහන්සේ නමක් පමණයි. ඒ නිසා ඒ අපරාධයක් කරනවා නම් කළ හැක්කේ මනුෂ්‍යාත්ම භාවය. ඊළඟට බුදුවරුන්ගේ ලේසෙලවීම බුදුවරු පහළ වෙන්නේ මනුෂ්‍ය ලෝකයකයි. ඊළඟට සංඝ භේදය සංඝයා බුදුරජාණන් වහන්සේ පහළ වෙන තැනකයි ඒ කියන්නේ මනුෂ්‍ය ලෝකයේමයි සංඝයා පහළ වෙන්නේ. මේ සියලුම අපරාධ ගත්තන් පස්සේ බරපතලම අකුසල කර්ම කරනවා නම් කරගන්නට පුළුවන් එකම තැනත් මනුෂ්‍යාත්ම භාවය. ඒ කුමක් නිසාද මේ මිනිස්සුත් භවයේ තියෙන තියුණු බව වෙනතුනේ දැලි පිහියක් මුවහත වැඩි වෙන්න වැඩි වෙන්න එහි සියුම් බව වැඩි ඒ නිසා කෙස් රැවුල් වඩාම පහසුවෙන් කපන්නට පුළුවන් ඒ දැලි පිහිය හොඳට මුවහත තියෙනවා ඒ වගේම තමයි කන මූණ බෙල්ල කැපෙන්න පුළුවන් කැපුණද කියලාවත් දැනෙන්නේ නැති වෙන්නේ. පසුව තමයි වේදනා දෙන්නේ. තරම් සූක්ෂම බව නිසා වෙන්නට පුළුවන් අනතුරත් වැඩි. සියුම් බව වැඩි වෙනකොට. ඒ වගේම අපි ගත්තොත් ඊටාම පිරිසිදු වස්ත්‍රයක් සුදු පිරිසිදු වස්ත්‍රයක් ගත්තොත් ඒ වස්ත්‍රයේ දීප්තිය ප්‍රභාව වැඩි වෙන්න වැඩි වෙන්න එය වහා කිලිටි වෙන්නට සුළු දෙයින් පවා කිලිටි වෙන්නට තියෙන ඉඩ කඩ වැඩි. මෙන්න මේ විදිහට මේ මනුෂ්‍යාත්ම භාවය කියන්නේ ශක්තිමත් සිතක් ඇතුව ඉපදුණු තැනක්, ශක්තිමත් කයක් ඇතුව ඉපදුණු තැනක්, ඒ ගත සිත දෙකම ශක්තිමත්ව එකට එක් කරගෙන කුසල් දහම් කරන්නට පුළුවන් මනස දියුණු කරන්නට පුළුවන් සුවිශේෂ ආත්ම භාවයක් මනුෂ්‍යාත්ම භාවය ඉතින් මේ ආත්ම භාවයේහි උත්පත්තිය ලබන්නට අසංඛ්‍ය ගණන් සත්වයින් අපේක්ෂාවෙන් සිටිනවා බලාපොරොත්තුෙන් සිටිනවා අපි කවදාද යන්නේ මනුලොවට කවදාද මනුලොවට ගිහිල්ලා ඒ දුර්ලභ වූ අවස්ථාව ලබන්නේ කුමක්ද දුර්ලභ අවස්ථාව මේ මනුෂ්‍යාත්ම භාවයක් ලබාගෙන ಗುಣධම් වැඩිම මනස දියුණු කිරීම. එතකොට දැන් මෙහෙම කියනකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් ඉතින් ප්‍රථම ධර්මදේශනාව ශ්‍රවණය කරලා 18 කෝටියක් දිව්‍ය බ්‍රහ්මයන් නිවන් අවබෝධ කළා. එහෙමනම් දිව්‍ය ලෝකෙත් බ්‍රහ්ම ලෝකෙත් නිවන් දකින්නට බාධාවක් නැහැ. වෙනතුනේ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල නිවන් දකින්නට බාධාවක් නැහැ. නමුත් නිවන් අවබෝධ කරන්නට නම් ඒ අය විසින් පාරමිතා ධර්ම බෝධිපාක්ෂික ධර්ම දියුණු කරලා තියෙන්නට ඕන. ඒ දියුණු කිරීම, ඒවා ආරම්භ කිරීම, ඒවා වර්ධනය කිරීම සිදු කළ හැකි සුදුසුම තැන තමයි මනුෂ්‍යාත්ම භාවය. දෙවියන්ට දෙව්ලොව ගිහාම ඒ දිව්‍ය ලෝකයේදී අලුතෙන් ධානය උපදවන්නට පුළුවන් කමක් නැහැ. මනුෂ්‍ය ලෝකයේදී ධානය සඳහා මනස පුරුදු කරලා තිබුණොත් දිව්‍ය ලෝකයේදී ධානය අවදි කරගෙන මතු කරගෙන ධානයට සමවැදෙන්නට පුළුවන්. ඒ වගේම ඒ දෙවියන් මනුෂ්‍ය ලෝකයේදී මාර්ගඵල අවබෝධය දක්වා මනස පුරුදු පුහුණු කරලා තිබුණා නම් පාරමිතා දියුණු කරලා තිබුණා නම් බෝධිපාක්ෂික ධර්ම වඩලා තිබ්බනම් ඒ අයට දිව්‍ය ලෝකයක හෝ බ්‍රහ්ම ලෝකයක ඉඳිමින් ධර්ම අවබෝධය ලබන්නට බාධාවක් නැහැ. නමුත් මේ මූලික පුහුණුව ලබන්නට පුළුවන් වෙන්නේ මනුෂ්‍යාත්ම භාවය තුලයි. අපි උදාහරණයක් හැටියට ගත්තොත් දැන් නිවන් අවබෝධ කිරීම සඳහා අපි හැමදෙනාම චතුරාර්ය සත්‍ය අවබෝධ කළ යුතුයි. එතකොට මේ චතුරාර්ය සත්‍යෙහි මූලික සත්‍ය තමයි දුක්ඛ සත්‍ය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ජරා ජාති ජරා මරණ මේවා ලෝකයේහි ප්‍රකට නොවුනනම් බුදු කෙනෙකුගේ පහළවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ධර්ම විනය බැබලීමක් සිද්ධ වෙන්නේ නැහැ. අංගුත්තර නිකායේ තයෝ ධම්ම සූත්‍රයේදී තථාගතයන් වහන්සේ මේ කාරණය පැහැදිලි කරනවා. එතකොට මේ ලෝකයේ සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙන්නේ ධර්ම විනය බැබලීමටපත් වෙන්නේ මේ ජාති ජරා මරණ කියන මේ කරුණු ලෝකයේ විද්‍යමාන වෙන නිසායි. එතකොට මේ සංස්කාර ධර්මයන්ගේ දුක්ඛය ප්‍රකටව දකින දකින තරමට තමයි මේ දුකින් මිදීමේ මාර්ගයක් සොයන්නේ. ඉතින් දිව්‍ය ලෝකවල ඒ සංස්කාර දුක්ඛය පවතිනවා. නමුත් ඒ දුක්ඛය ප්‍රකට වෙන කාරණා ඊ타ත්ම අවමයි. ඒ නිසා තමයි බොහෝ දෙනා දෙව්ලෝපදින්නට ප්‍රාර්ථනා කරන්නේ. මනුෂ්‍ය ලෝකයේ දුක් සහිතයි, කරකසයි. මම නම් ඊළඟ ආත්මේ දිව්‍ය ලෝකයේ උපදින්නේ කියලා හුඟක් දෙනෙක් දෙව්ලෝ ප්‍රාර්ථනා කරන්නේ. එහිත් සංස්කාර දුක්ඛය තියෙනවා. සංස්කාර දුක්ඛය කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව, වහා බිඳී යන බව, ඒ වගේම හට ගැනීම බිඳීම් දෙකෙන් පෙළෙන බව, තැවෙන බව මේවා කවර තැනක සංස්කාර ධර්මයන් පැවතුනත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා යම් සංස්කාරයක් පවතිනවාද ඒ හැම තැනකම මේ මූලික දුක්ඛ ලක්ෂණ පවතිනවා. නමුත් ඒක සත්වයාට ප්‍රකට කරමින් කාය පීඩා, චිත්ත පීඩා ඇති කිරීම තමයි සත්වයාට වඩා දුක හැටියට ප්‍රකට වෙන්නේ. ඒ කාය පීඩා චිත්ත පීඩා ඇති කිරීම ස්පර්ශ වෙනකොට තමයි එයින් තමයි මේ පීඩාවෙන් නිදහස් වෙන්නට මගක් නැතිද කියලා සොයන්නට විමසන්නට පෙළඹෙන්නේ. ඉතින් දිව්‍ය ලෝකවල උත්පත්තිය ගත්තහම මනුලෝපත වගේ මල මුත්‍ර තවරාගෙන මව් කුසකින් බිහිවීමක් දෙව්ලොව නැහැ. කුසල බලයෙන් ඕපපාතිකව අංග සම්පූර්ණෝ පංචස්කන්ධය පහළ වීමකුයි තියෙන්නේ. ඒ වගේම ලෙඩවීමේ දුක පිළිබඳව පොතෙක් දේශනා කළත් දිව්‍ය ලෝකවල එහෙම ලෙඩ වෙලා හෘද රෝග හැදිලා දියවැඩියාව හැදිලා පිළිකා හැදිලා එහෙම දුක් විඳින දෙවි දේවතාවෝ නැහැ මොකද ඒ අයට අපට වගේ මේ රළු ලේ මස් නහර වලින් සැකසුණු මෙබඳු කයක් නැති නිසා ඒ වගේම වයස්ගත වීම දුකයි කියලා සඳහන් කළාට දිව්‍ය ලෝකේ ඒ වයසට යාම නිසා ඇස් පේන්නේ නැති දෙවිවරු කන් ඇහෙන්නේ නැති දෙවිවරු අතපය වාරු නැතුව හැරමිටියෙන් යන දෙවිවරු එහෙම දෙවිවරු දිව්‍ය ලෝකවල නැහැ. එතකොට වයස්ගත වීමේ පීඩාව දෙව්ලොව ප්‍රකට නැහැ. ඊළඟට මරණයටපත් වීමේ දුක මනුෂ්‍ය ලෝකයේ වගේ පණ ඇදලා දුක් විඳලා පීඩා විඳලා එහෙම මිය යාමක් දෙව්ලොව නැහැ. අර කුසල බලයේ ආයු කාලය අවසන් වෙනකොට එහෙමම අතුරුදහන් වීමක් පමණයි පවතින්නේ. මේ මූලිකව දුක්ඛය ප්‍රකට වෙන කාරණා දෙව්ලොව ඇත්තේ නැහැ. ඒතකොට මනුෂ්‍ය ලෝකේ තමයි මේවා වඩා ප්‍රකට වෙන්නේ. තිරිසන් ලෝකවලත් ප්‍රකට වෙනවා. තිරිසන් ලෝකේ ඒවා ප්‍රකට වුණාට ඉපදීමේ දුක, ලෙඩවීමේ දුක, වයස්ගත වීමේ දුක, මරණයටපත් වීමේ දුක මේ මූලික ප්‍රකට දුක්ඛයන් තිරිසන් ලෝකේ ප්‍රකට වුණාට තිරිසන් සත්වයාට ඒවා වටහා ගැනීමේ අවස්ථාවක් නැහැ. වටහා ගන්නට තරම් ශක්තිමත් සිතක් නැහැ. දෙවියන්ට ඒක වටහා ගන්නට ශක්තිමත් සිතක් තිබුණාට ඒක අත්දකින්නට අවස්ථාවක් නැහැ. අපිට මනුෂ්‍ය ලෝකේ තමයි මේ ඕලාරික රළු කයක් තියෙන නිසා ශක්තිමත් සිතක් තියෙන නිසා ලෝකයේ දුක්ඛය වඩා ප්‍රකටව අත්විඳින්නට ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්කම තියෙන්නේ එය නිවැරදිව අවබෝධ කරන්නට පුළුවන්කම තියෙන්නේ මනුෂ්‍යාත්ම භාවයක් තුලයි. ඒ නිසා තමයි අර අසංඛ්‍ය ගණන් සත්වයින් අපි කවදාද මනුලොවට යන්නේ අපි කවදාද මනුලෝ උපදින්නේ කියලා අපේක්ෂා කරන්නේ ඒ වගේම දෙව්ලොවින් චුත වෙන දෙවියන්ට අවශේෂ දෙවිවරු ආරාධනා කරන්නේ නිදුකානිනි මේ දෙව්ලොවින් චුත වෙලා ඔබ මනුලොවට යන්න මනුලොව දුර්ලභ වූ ලාභය ලබන්න කියලා ආරාධනා කරන්නේ මේ හේතුව නිසායි පින්නතුනි. ඉතින් අපි හැමෝට මේ දුර්ලභ අවස්ථාව ලැබිලා තියෙනවා. උපන් දිනයයි කියලා කියන්නේ අපට ලැබුණු මේ දුර්ලභ අවස්ථාව. එතකොට ඒ උපන් දිනේදී අපි ප්‍රත්‍යවේක්ෂාවෙන් අපේ ජීවිතය පිළිබඳව ආවර්ජනා කිරීමකට යොමු වීම වඩා වැදගත් වෙනවා. ඒ වගේම ගත කරන්නා වූ ජීවිතේ වඩාත්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව ගුණනුවණ දියුණු කරගන්නට හැකි විදිහේ කුසල් දහම් සිද්ධ කිරීම, ගුණදහම් දියුණු කරන්නට පසුබිම සකස් කර ගැනීම, ඒ සඳහා ආශිර්වාද කිරීම එබඳු කටයුතු ජන්මදිනයේදී සිද්ධ කිරීම වඩා නිවැරදි ජන්මදිනයක් සිහි කිරීමයි. ඒතර දැන් ජන්මදිනයේ නිමිති කොටගෙන ලෝකේ බොහෝ දෙනා අද ගිහි භවතුන් පමණක් නෙමෙයි ඇතැම් පැවිද්දන් පවා ජන්මදිනය සිහි කරන්නට පෙළඹෙන්නේ අර බටහිර සංකල්ප අනුව කේක් ගෙඩියක් කපලා උත්සව පවත්වලා ඔය විදිහට තමයි හුඟක් දෙනා ඊටාම ලාමක විදිහට ජන්මදිනය සමරන්නට පෙළඹෙන්නේ. පින්නතුනි ජන්මදිනයකදී සතුටු වීම අනිත් අයට කන්න බොන්න දීම සතුටු සාමීචියේ දීම වරදක් කියන එක නෙමෙයි මේන් අදහස් කරන්නේ. ඒ ජන්මදිනයේදී කරන කටයුතු අකුසල් වැඩෙන කටයුතු නොවි කුසල් වැඩෙන කටයුතු වෙන්නට ඕන. ඒ වගේම ප්‍රඥාව මොට වෙන හැඟීම් වලට වහල් වෙන කටයුතු නෙමෙයි ගුණ නුවණ අවදි වෙන කටයුතු වෙන්නට ඕන. කුමක් නිසාද මේ ලබාගෙන තියෙන ආත්ම භාවය මනුෂ්‍යාත්ම භාවයක් මනස දියුණු කරන්නට ලැබුණු ආත්ම භාවයක්. ඒතර මනස දියුණු කරන්නට ලැබුණු ආත්ම භාවය තුළ මනස මොට වෙන, මනස දියාරු වෙන, මනස පිරිහෙන මෙතනින් චුත වෙලා යනකොට තිරිසන් പ്രേත, නිරය, අසුර ආදී මේ සතර අපායකට වැටෙන්න හේතු වෙන කටයුතු නම් ජන්මදිනයකදී කරන්නේ ඒ සැමරීම උසස් සැමරීමක් නෙමෙයි. වෙනතුනේ අද සමාජයේ හුඟා දෙනාට යම් යම් කටයුතු කරනකොට ඒවාහි අර්ථය පිළිබඳ ඊතරම් ප්‍රත්‍යවේක්ෂාවක් ඇති බවක් පෙනෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් පසුගිය අවස්ථාවක එක් ස්වාමින් වහන්සේ නමක් අපට සිහිපත් කළා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව සිහිපත් කරලා උන්වහන්සේ පහන් ආලෝක පූජාවක් කරන්නට සැලසුම් කරන අය එතකොට ඒ සඳහා උන්වහන්සේ විවිධ ඖෂධ වර්ග ඖෂධ වර්ග සිය ගණනක් එකට එකතු කරලා එයින් ඖෂධීය තෙලක් සකසලා ඒ තෙල් වලින් තමයි පහන් ආලෝකය දල්වන්නේ. ඉතින් එතනදී ඖෂධ වට්ටෝරු වලට යොමු වෙන්නේ නැතිව උන්වහන්සේ ඖෂධ වට්ටෝරු වලින් බැහැරව විවිධ ඖෂධ වර්ග දුර්ලභ ඖෂධ වර්ග එකතු කරගෙනයි මේ තෙල සකසන්නේ කියලා උන්වහන්සේ සිහිපත් කළා. එතනදී අපි උන්වහන්සේට මතක් කළා ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව වෙනුවෙන් නම් පූජාව කරන්නේ ඒ කරන පූජාවත් ප්‍රඥා සම්පන්න වෙන්නට ඕන. ඥාන සංප්‍රයුක්ත වෙන්නට ඕන. ඒ නිසා වඩා සැලකිලිමත් වෙන්නට ඕනේ ඖෂධ වර්ග සංයෝග කිරීමේදී ඖෂධ වට්ටෝරු වලට යොමු නොවි ඒන් පරිබාහිරව ඖෂධ එකතු කරනවා නම් ඒ සඳහා සුදුසු ප්‍රවීණත්වයක් ඇති වෙදදුරන්ගේ අවවාද ඒ වගේම උපදේශ ලබා ගත යුතුයි කුමක් නිසාද සමහර ඖෂධ වර්ග තියෙනවා කොයිතරම් වටිනා වුණත් ඒවා එකට සංයෝග වෙනකොට විස නිර්මාණය වෙනවා ඒ වගේම ඒවා ආග්‍රහණය කරන්නට නුසුදුසු තත්වයකටපත් වෙනවා ඉතින් අර විදිහට ඖෂධ සංයෝග පිළිබඳ විශේෂ විශේෂඥ දැනුමක් නැතිව දැනට පවතින ඖෂධ වට්ටෝරු වලිනුත් පරිබාහිරව අපට හිතෙන හිතන දේවල්. එතකොට උන්වහන්සේගේ බලාපොරොත්තුව උනේ බුදුරජාණන් වහන්සේගේ ඥාණය, උන්වහන්සේගේ ගුණය අසීමිතයි. එතකොට මේ සීමා සහිත වට්ටෝරු වලට අපි හිර වෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණය වෙනුවෙන් කරන පූජාව අසීමිත වූ ආකාරයෙන් අපි සිද්ධ කරන්නට ඕන සීමා රහිතව. ඒ නිසා තමයි අර ඖෂධ වට්ටෝරු වලට නතු වෙන්නේ නැතුව ඒන් පරිබාහිරව හැකිතාක් විවිධ ඖෂධ දුර්ලභ ඖෂධ එකතු කරලා මේ ඖෂධ සංයෝගය සකසන්නට උන්වහන්සේ කල්පනා කළා. එතකොට අදහසක් වශයෙන් හොඳයි. නමුත් අපි උන්වහන්සේට සිහිපත් කළා මේ පූජාව කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව වෙනුවෙන් නිසා. ඔබ වහන්සේ මෙහිදී වඩා ඥාන සම්පන්න වෙන්නට ඕන මේ ඖෂධ සංයෝග කරලා ඒ වයින් පහන් දල්වනකොට ඒන් නිකුත් වෙන ගන්ධය ඒ ඖෂධ සංයෝගවල සංයෝගී ගුණය දෙවි මිනිසුන්ට අහිතකර නොවෙන්නට ඒ වගේම අවකාශයේ විවිධ අමනුෂ්‍යාත්ම භාව සැරිසරනවා. මිනිස්සු දහස් ගණනින් සැරිසරනවා. ඉතින් ප්‍රසිද්ධම ස්ථානයක රුවන්වැලි සෑය අභියස තමයි මේ පූජාව කරන්නට සැලසුම් කරේ. ඉතින් අපි මේ කාරණේ උන්වහන්සේට සිහිපත් කළාම උන්වහන්සේ ඒක බොහොම ගෞරවයෙන් පිළිගත්තා. උන්වහන්සේ අපට සිහිපත් කළා. එහෙම හිතුමතේට නෙමෙයි ඒක කරන්නේ. අර විදිහට ඒ ඖෂධ පිළිබඳව ප්‍රවීණ දැනුමක් ඇති වෙදදුරන් කිහිප දෙනෙකුගේම මඟ පෙන්වීම ඇතිවයි මේ කටයුත්ත කරන්න කියන බව. ඉතින් අන්න ඒ විදිහට අපි යමක් කරනකොට ඒ ඒ පිළිබඳව එහි අර්ථය අපි සිතා බලන්නට ඕන. අපිට යමක් හිතට මතුවෙන්නට පුළුවන් මෙහෙම කරන්න ඕන මෙහෙම කරන්න ඕන කියලා රුචිකත්වයන් ඇති වෙන්නට පුළුවන්. ජන්මදිනයේ සැමරීම පිළිබඳව එක් එක් රුචිකත්වයන් ඇති වෙන්නට පුළුවන් කෙනෙකුට. නමුත් ඒ රුචිකත්වය තුල කටයුතු කිරීමේදී සිද්ධ වෙන ප්‍රතිඵලය මොකක්ද? දැන් බුදුරජාණන් වහන්සේ රාහුල පොඩි හාමුදුරුවන්ට දේශනා කරන අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේදී දේශනා කරන රාහුල ඔබ යමක් කරනකොට කියනකොට හිතනකොට නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන මෙය Tamanට අනර්ථය පිණිස පවතිනවද අනුන්ට අනර්ථය පිණිස පවතිනවද දෙපසටම අනර්ථය පිණිස පවතිනවද එහෙම අනර්ථයක් නොවෙනව නම් පමණයි එය කුසලයක් හැටියට යහපතක් හැටියට කරන්නට පුළුවන් වෙන්නේ Tamanට හෝ අනුන්ට හෝ දෙපසටම හෝ අනර්ථයක් සිද්ධ වෙනවා නම් ඒක නොකල යුත්තක් හැටියට බැහැර කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකට දැන් සමහර කාරණා තියෙනවා තමන්ගේ පැත්තෙන් තමන්ගේ චේතනාව හොඳයි තමන්ගේ අදහස හොඳයි නමුත් එහෙම කරන්න ගියාම සමාජයට හානියක් සිද්ධ වෙන්නට පුළුවන් සමහර දේවල් සමාජයට යහපතක් වෙන්න පුළුවන් ඒක කරන්න ගිහිල්ලා තමන්ගේ හිද්දූෂ්‍ය වෙලා හිත කිලිටි වෙලා තමන්ගේ තමන් මනුෂ්‍යත්වයෙන් පිරිහෙන්නට පුළුවන් ඒ අවස්ථා දෙකම යෝග්‍ය නැහැ. ඒ නිසා අපි යමක් කරනකොට Tamanගේ හිත කිලිටි කරගන්නේ නැතිව තමන්ගේ මනුෂ්‍යකම් විනාශ කරගන්නේ නැතිව ಗುಣනුවණ අවදි වෙන හැටියට ඒ කටයුත්ත කරන්නට ඕන. එයින් සමාජයටත් අනර්ථයක් නොවි අයහපතක් නොවි යහපතක් සිදු වෙන ආකාරයට ඒ කටයුත්ත කරන්නට ඕන. සමහර වෙලාවට අපි දකිනවා ගිහියන් පමණක් නෙමෙයි ඇතැම් පැවිද්දන් පවා ඒ ජන්මදින සැමරීම නිසා සිංහල බෞද්ධ සංස්කෘතිය පවා කෙලසන ආකාරය. ඒ වගේම පැවිද්දෙකු තුල තිබිය යුතු ශ්‍රමණ සාරුප්‍ය පැවිද්දෙක් කියලා කියන්නේ ගිහියෙක් වගේ කටයුතු කරන කෙනෙක් නෙමෙයි. ගිහියාට වඩා වෙනස් ආකල්ප අඤ්ඤෝමේ ආකප්පෝ කරණීයෝති. Tamanගේ ආකල්ප වෙනස්. එතකොට පරපටිවද්දා මේ ජීවිත අපේ ජීවිතේ හැම විටම අනුන්හා බද්ධ වෙලා තියෙන අපි දිහා බලාගෙන ඉන්න විශාල පිරිසක් ඉන්නවා. අපි අනුන්ගෙන් යැපෙනවා වගේම අපෙන් සමාජය විසින් භික්ෂුවගේ භූමිකාවක් අපේක්ෂා කරනවා. ඒතර අපිට හිතුමතේට අපිට හිතන හිතන දේවල් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා විශේෂයෙන් පැවිද්දා කරන කියන කටයුතු වලදී ගිහියාටත් වඩා සැලකිලිමත් වෙන්නට ඕනේ. තමන්ගේ අදහස નિවරදිද කියන කාරණේ වගේම ලෝකෙට එයින් කුමක්ද යන පණිවිඩය කියන. අද අපට පෙනෙනවා ඇතැම් පැවිද්දන් ජන්මදිනයේ සමරන ආකාරය තුල සමස්ත භික්ෂු ප්‍රතිරූපය විනාශ වෙන ආකාරය අර විදිහට කේක් ගෙඩියක් කපනවා විතරක් නෙමෙයි ඒවා මූණේ අතුල්ලාගෙන අර සාමාන්‍ය ඊටාම ප්‍රාථමික මට්ටමට අර ලදබලද දරුවන් වගේ කටයුතු කරන අවස්ථා සමහරට අන්තර්ජාලයට පවා එකතු කරලා තියෙන අවස්ථා ඊළඟට විවිධ මාංශ වර්ග සකස් කරලා ඒවැ බෝඩ් ගහලා ප්‍රදර්ශනය කරලා එතකොට යම්කිසි කෙනෙක් මාංශ අනුභව කරනවා නම් ඒක තමන්ගේ පුද්ගලික කාරණයක්. තබට ධාර්මිකව ලැබෙන මාංශයක් අනුභව කිරීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ තහනම් නියෝග පනවලා ඇත්තේ නැහැ. නමුත් ඒවා ප්‍රදර්ශනය කරලා ඒවා නම් ගහලා ඒවා ප්‍රසිද්ධ කරලා ඒවා අන්තර්ජාලයට එකතු කරලා අනිත්‍ය මස් මාංශ අනුභවය සඳහා බලහත්කාරයෙන් පොළඹවන්න අනිත්‍යයේ තෘෂ්ණාව වැඩි කරන්න ඒවා සමාජගත කරන්න ඒවා සාධාරණීකරණය කරන්න එතකොට ඒවා ගැන අනිත් අය ප්‍රශ්න කරනකොට සංස්කෘතිය, සදාචාරය, මහානකම මේ කිසිවක් නොසලකා තර්ක විතර්ක කරන්න ඒ මට්ටමට යමු වෙනකොට ඒක මනුෂ්‍ය කියන ගුණයට යෝග්‍ය වෙන්නේ නැහැ. මහානකම කියන තැනට යෝග්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා උපන් දිනයකදී සාදයක් පැවැත්වීම හෝ අන් අයට කෑම බීම දෙන එක හෝ සතුටු වෙන එක හෝ වරදක් කියලා කියන්නට බෑ. නමුත් ඒ සාද පැවැත්වීම, ඒ සතුටු වීම, ඒ වගේම අනිත් අයට සංග්‍රහ කිරීම කුසල් වැඩෙන හැටියට, අකුසල් නොවැඩෙන හැටියට, ಗುಣ නුවණ අවදි වෙන හැටියට, Tamanටත් ලෝකෙටත් යහපතක් වෙන හැටියට කරන්න පුළුවන් නම් තමයි ඒක ඥාන සංප්‍රයුක්ත වෙන්නේ. ඒක මනුෂ්‍යකමට උචිත වෙන්නේ. අර බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව වෙනුවෙන් අපි පූජාවක් කරනකොට ප්‍රඥාවෙන් ඒක කළ යුතු වෙනවාසේ මනුෂ්‍යකම වෙනුවෙන් අපි යමක් කරනකොට එහි මනුෂ්‍ය ධර්ම විනාශ නොවන මනුෂ්‍ය ධර්ම අවදි වෙන විදිහට ඒ කටයුත්ත කරන්නට අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. අනෙක් කාරණේ තමයි අපි මනුෂ්‍යාත්ම භාවයක් ලබාගෙන වසර 100ක් ජීවත් වෙන්නට ආයු ඇතුව අපි මේ ලෝකයට ඉපදුනා නම් දැන් අපට වසර 50ක් ගෙවිලා අවසාන නම් තව අපිට ජීවත් වෙන්නට ඉතිරිව තියෙන්නේ තවත් වසර 50ක් පමණයි. එතකොට අලුත් අපට ජන්මදිනයක් පැමිණෙනවා කියන එකේ තේරුම කුමක්ද? උපන් දිනයෙන් පස්සේ පළමු ජන්මදිනය අපට පැමිණෙනවා නම් ඒ පළමු ජන්මදිනය පැමිණෙනකොටම අපට එක වසරක් මේ ලෝකේ ජීවත් වෙන්නට තියෙන එක් වසරක් ගත වෙලා අවසానයි. ඒ කියන්නේ මරණයට අපි එක් වසරකින් සමීප වෙලා. එහෙමනම් සෑම ජන්මදිනයකදීම අපි මනුෂ්‍යාත්ම භාවයට පැමිණීම පිළිබඳව එය ගෞරවයෙන් සිහිපත් කරනවා වගේම අපට සිහිපත් වෙන්නට ඕන ලෝක ධර්මතාවය අපි මේ මනුලොවට ආවේ මනස සකස් කරගන්නටයි ಗುಣධම් වඩන්නටයි දැන් ඒ සඳහා තිබුණු අවස්ථාවෙන් එක් වසරක් ගෙවි අවසන් වුණා තවත් වසරකින් මම මරණයට සමීප වුණා වෙනතුනේ අපිට ගත කළා වූ ආයු කාලය ගණනය කරන්න පුළුවන් අවුරුදු මෙච්චරයි මෙච්චරයි කියලා ගණනය කරන්න පුළුවන් ඉදිරියට පවතින ආයු කාලය අපිට ගණනය කරන්න බෑ ගත වෙන තත්පරය ගත වෙන දවස සතිය මාසේ වසර අනුව තමයි ඉක්ම යන්නා වූ කාලය අනුව තමයි අපිට ආයුෂ ගණනය කරන්න පුළුවන් වෙන්නේ ඉදිරිය පිළිබඳ අනාගතය පිළිබඳ අපිට ආයුෂ ගණනය කරන්න පුළුවන් කමක් නැහැ මොකද ඒක අවිනිශ්චිතයි එතකොට ජ්‍යොතිර්විද්‍යාව ආදී විවිධ විෂයන් විද්‍යාවන් තුලින් හෝ වෙනත් හස්තරේකා ඊළඟට අංග ලක්ෂණ ශාස්ත්‍ර මේ විවිධ ශාස්ත්‍ර වලින් යම්කිසි කෙනෙකුට මේ පමණ ආයු කාලයක් තියනවා කියලා යම් ආකාරයකින් අනුමාන කරන්නට පුළුවන්. අනුමාන කළාට ඕනම කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආයුෂත් තිබියදී කර්ම ශක්තියක් තිබියදී අකාලේ මේ යන්නට ඕනෑ තරම් හේතු සාධක තියෙනවා. සාංශාරික වශයෙන් අකාලේ මිය යන්නට අපි ගෙනත් තියෙන කර්ම ඕනෑ තරම් තියෙනවා. ඒ නිසා අපි කිසි කෙනෙකුට නිශ්චිත වශයෙන් කියන්නට පුළුවන් කමක් නැහැ ඊළඟ මොහොතේ මම මිය යන්නේ නැහැයි කියලා. ඒ නිසා එබඳු ප්‍රත්‍යවේක්ෂණයක් ඇතිව ජීවිතය දිහා බලන්නට සුදුසු අවස්ථාවක් තමයි ජන්මදිනය කියලා කියන්නේ. ඒක ගිහියාට හෝ පැවිද්දාට හෝ ඒ ප්‍රත්‍යවේක්ෂණයට යොමු වෙනවා නම් තමයි ලබාගත්තු මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම අපි ජන්මදිනයේදී සිහිපත් කරලා බලන්නට ඕන අපේ සාංශාරික ප්‍රාර්ථනා මොනවද? Taman නිවන් අවබෝධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ සම්මා සම්බුද්ධත්වයෙන්ද, පච්චේක බුද්ධත්වයෙන්ද, ශ්‍රාවකෙක් හැටියටද? ඒ ශ්‍රාවකෙක් වශයෙන් නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් යම්කිසි නිශ්චිත බුද්ධ ශාසනයකද, යම් අගතනතුරක් Taman ප්‍රාර්ථනා කරනවද, විශේෂ කෞශල්‍යයන් දියුණු කරගන්න බලාපොරොත්තු වෙනවද? එහෙම නැත්නම් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිවන් දකින්න උත්සාහ කරනවද? එහෙම නැත්නම් ලැබෙන කවර හෝ අවස්ථාවක නිවන් දකින්නට බලාපොරොත්තු වෙනවද? මේ විදිහට තමන්ගේ අවසාන ප්‍රාර්ථනාව ගැන තමන් සිහි කරලා බලන්නට ඕන. ඒ ප්‍රාර්ථනාවට අනුකූලව මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතය තුළ මම කොතෙක් දේවල් සම්පාදනය කරගෙන තියනවද? මට කොතෙක් දේවල් ගිලිහුණාද? තව කරගත යුතු දේ කොතෙක් තියනවද? අවම වශයෙන් මේ මනුෂ්‍ය ලෝකෙට පැමිණිලා ගත කරපු කාල පරිච්ඡේදය තුල මනුෂ්‍යත්වයේ සඳහා මම මොනවද මේ වෙනකොට කරලා තියෙන්නේ වෙන තුනේ මනුෂ්‍ය කියලා කියන්නේ මනසින් උසස් බව අපේ මනස උසස් වෙන්නේ පියවර තුනකින් මූලික පියවර තමයි එහෙම නැත්නම් එක් පියවරක් තමයි අපේ මනසේ මතුවෙන දුර්ගුණ දුරු කිරීම මතුවෙන මතුවෙන දුර්ගුණ හඳුනාගෙන ඒවා දුරු කරන දුරු කරන ප්‍රමාණයට එය පුහුණු කරන පුහුණු කරන ප්‍රමාණයට තමයි අපේ මනස උසස් දෙවැනි අවස්ථාව තමයි ಗುಣ හඳුනාගෙන දියුණු කිරීම. ಗುಣ දියුණු කරන දියුණු කරන ප්‍රමාණයට තමයි අපේ මනස උසස් වෙන්නේ. ඊළඟට තුන්වෙනි පියවර තමයි ලෝක ධර්මතා අවබෝධ කරගෙන ඒවට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කිරීම. ලෝක ධර්මතා කියන්නේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව මේවා අපට වෙනස් කළ නොහැකි ලෝක ස්වභාවයක්. එතකොට ඒවා අනිත්‍ය කියන්නේ මේකයි කියලා අපි දැනගෙන සිටි පමණින් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දන්නා ධර්මය सिद्ध වෙනකොට අපිට ඔරොත්තු දී ගන්නට කොච්චර හැකියාව තියෙද? මේවා පිළිබඳව අපේ සිත පුහුණු කරන්නට ඕන. එතකොට අපි ජන්මදිනයකදී ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕන සැබවින්ම මේ ලබාගත් දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයේ මේ වටිනා මනුෂ්‍යාත්ම භාවයේ අපි මෙතෙක් කාලයක් සැපසේ ජීවත් වුණාද දුකසේ ජීවත් වුණාද කියන කාරණය නෙමෙයි අපට වැදගත් ඉදිරියට අපට කොච්චර සැප සම්පත්තතුව පවතින්න පුළුවන්ද දුක් අඩු කරගන්න පුළුවන්ද කියන එක අපට අපි ප්‍රිය කරන කාරණයක් වෙනවා. අපි කවුරුත් කැමති දුක් විඳින්න නැතුව සුවසේ ජීවිතේ පවත්වන්න. නමුත් ඒ තමන්ගේ රුචි අරුචිකම් වලට වහල් වීම නෙවෙයි, මනුෂ්‍ය කියලා කියන්නේ මනස දියුණු කිරීම. අපේ රුචි අරුචිකම් වලට වහල් වෙන වහල් වෙන තරමට අපි හැඟීම් බර වෙනවා අපේ ප්‍රඥාව මොට වෙනවා ඒ නිසා ಗುಣ නුවණ අවදි කරනකොට රුචි අරුචිකම් නෙමේ වඩා වැදගත් වෙන්නේ අවශ්‍යතාවයන් අපේ ඉලක්ක අපේ ප්‍රාර්ථනා අපේ අරමුණු මොනවද කියලා තේරුම් අරගෙන මනුස්ස ජීවිතය පිළිබඳ නිවැරදි දැක්මක් ඇතිව ඒ දැක්මට අනුව Tamange යහපත් පරමාර්ථ සපුරා ගන්නට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමයි විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ. අන්නේ අවශ්‍යතාවය හඳුනාගෙන ඊට ගැළපෙන කටයුතු මේ ගත කළ ආයු කාලය තුල මම කොතෙක් සම්පූර්ණ කරගෙන තියනවද? තව මට ගිලිහුණු අතපසු වුණු කරුණු කොතෙක් තියනවද? එහෙම කල්පනා කිරීමේදී අපට අර මුලින් සඳහන් කළ කාරණා තුන මුල් කොටගෙන ඒ ප්‍රත්‍යවේක්ෂණය කිරීම වඩා වැදගත් වෙනවා. ඒ කියන්නේ මේ ගත කළා වූ ආයු කාලය තුල මගේ මනසේ මතුවෙන දුර්ගුණ දුර්වලකම් මම කොතෙක් හඳුනාගෙන තියද කොතෙක් ඒවා අඩු කරගන්නට මම සමත් වෙලා තියෙනවා. පින්නතුනි අපි හැමදෙනාටම මේ ලබාගත්තු මනුෂ්‍යාත්ම භාවය තුළ රහත් වෙන්න සෝවාන් වෙන්නට නොහැකි වෙන්න පුළුවන්. නමුත් අපි හැමෝටම කළ හැකි දෙයක් තියෙනවා. ඒ තමයි මේ මනුෂ්‍ය ජීවිතයට පැමුණුනාට වඩා ස්වල්ප මාත්‍රයකින් හෝ මනස ශක්තිමත් කරගෙන දියුණු කරගෙන නික්ම යාම. එතකොට මේ ලබාගත්තු මනුෂ්‍යාත්ම භාවය බුදුරජාණන් වහන්සේ කොටස් තුනකට බෙදා දක්වනවා හාන භාගී ජීවිත, තිත භාගී ජීවිත, විශේෂ භාගී ජීවිත. හාන භාගී ජීවිත කියලා කියන්නේ අනුක්‍රමයෙන් පරිහානියට යනවා. පෙර භවයේ මේ යනකොට කුසලයක් සිහිපත් වෙලා අපි මනුලොවට ආවා. ඒතර මනස උසස් කරන්න, දියුණු කරන්න සියලු සුදුසුකම් පහසුකම් ඇතුව බුද්ධෝත්පාද කාලයක අංග ප්‍රත්‍යංග විකෘති නොවි සත්පුරුෂ මෞප්‍ය ඇතිව සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථා ඇතිව කල්යාණ මිත්‍රයන් ඇතිව ලංකාව වගේ සුදුසු ප්‍රදේශයක ඉපදිලා ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන ලැබිලා ඒවා යෝනිසෝ මානසිකාරයෙන් සිතා බලන්න තේරුම් ගන්නට සුදුසු සිහිනුවණක් ඇතුව ඉපදිලා මේ සියල්ලක් ලැබිලා ඒ සියල්ලෙන් පරිහානියටපත් වෙලා දුගතිගාමි වෙන තැනට මනස පිරිහෙනවා නම් ඒ ආත්ම භාව හාන භාගී ජීවිත හැටියට පරිහානියට යන ජීවිත හැටියට එහෙම නැත්නම් ආලෝකයෙන් අඳුරට යන ජීවිත හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඊළඟට තිත භාගී ජීවිත කියලා කියන්නේ සසරේ කරන ලද කුසල විපාකයන් භුක්ති විඳිමින් අකුසල කර්ම වලින් පීඩා විඳිමින් මේ ගත කරන්නා වූ ජීවිතය තුළ යම් කෙනෙක් උත්සාහ කරනවා අකුසල් කිරීමෙන් තරමක් වැළකීලා යම් යම් කුසල් දහම් සිද්ධ කරගෙන දුගතිගාමි නොවි පවත්වා ගන්න. ඒ කියන්නේ කුසල් කරනවා අකුසලෙන් වළකිනවා. ওই දෙක අපි සිද්ධ කරගෙන යනකොට ඒතනත්තා පිරිහෙන්නේ නැතිව නැවත නැවතත් දිව්‍ය ලෝක මනුස්ස ලෝකවල උපදිමින් සසර පවතින්නට පුළුවන්. ඒ ජීවිතය තමයි තිත භාගී ජීවිතය. කියන්නේ පිරිහෙන්නෙත් නැහැ અભිවෘද්ධියකුත් නැහැ පවත්වාගෙන යනවා ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි විශේෂ භාගී ජීවිත විශේෂ භාගී ජීවිත කියන්නේ ආවට වඩා යම් දියුණුවකටපත් වෙලා නික්ම යන්නට පුළුවන් නම් එන තුනේ පව්කම් වලින් වැළකුණු පමණට කුසල් කරපු පමණට ජීවිතේ ਸਰව සම්පූර්ණ වෙන්නේ නැහැ අපේ ප්‍රතිපදාව පූර්ණ වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධානුශාසනාව ගත්තහම සබ්බපාපස් අකරණං කුසලස්ස උපසම්පදා කියන පියවර දෙක පමණක් නෙමේ තුන්වෙනි පියවරකුත් අපට දේශනා කරනවා. සබ්බපාපස් අකරණං කියේ පව්කම් වලින් අකුසල් වලින් වැළකීම, කුසලස්ස උපසම්පදා කුසල් දහම් වැඩි දියුණු කිරීම. ඒ දෙක පමණක් තථාගත අනුශාසනාව නොවේ. ඇයි ඒ දෙකෙන් පමණක් අපට භව ගමන නිම කරන්න බෑ. ඒ දෙක අපට උදව් වෙන්නේ සුවසේ සසර පවතින්නට පමණයි. එහෙමනම් භව ගමන නිම කරන්න නිවන් දකින්න තුන්වෙනි පියවර අපිට වඩා වැදගත් වෙනවා කුමක්ද සචිත්ත පරියෝදපණං Tamanගේ සිත පිරිසිදු කිරීම. ତර සිත පිරිසිදු වෙන්නේ කොහොමද? පඤ්ඤාය පරිසුජ්ජති ප්‍රඥාවෙන්. ප්‍රඥාව අවදි වෙන අවදි වෙන තරමට තමයි අපේ මනසේ මතුවෙන දුර්වලකම් අපට පෙනෙන්නට ගන්නේ. කෙලස් ධර්ම, අසත් ධර්ම, අපේ මනසේ නීවරණ ධර්ම මතුවෙන ආකාරය ඒවා හඳුනාගෙන ටික ටික දුරු කරන්නට පුහුණු වෙන්නට ඕන මේ ලබාගත්තු මනුෂ්‍යාත්ම භාවය තුළ. ඒ ඒ පමණට තමයි අපේ ජීවිතේ විශේෂ භාගී ජීවිතයක් වෙන්නේ. ඊළඟට මේ ලබාගත්තු මනුෂ්‍යාත්ම භාවය තුළ යම් යම් ප්‍රමාණයෙන් ಗುಣ අවදි කරගන්න. ಗುಣ කියලා කියන්නේ පාරමිතා ධර්ම සහ බෝධිපාක්ෂික ධර්ම. එතකොට ඉවසන්න අවශ්‍ය තැන ඉවසන්න, දරා ගන්න අවශ්‍ය තැන දරා ගන්න, පරිත්‍යාගය අවශ්‍ය තන පරිත්‍යාගය ඒ වගේම වීරිය අවශ්‍ය තන වීරිය අදිෂ්ඨානය ඕන තන අදිෂ්ඨානය සිහිය ඕන තන සිහිය ප්‍රඥාව ඕන තන ප්‍රඥාව අපට මතු කරගන්න පුළුවන් බැරි නම් ඇයිද බැරි ඒ බැරි වෙන්නට හේතුව තමයි සාංශාරිකව අපි ඒ කරුණ එපමණකට පුරුදු කරලා නැති නිසා යම් කරුණක් දරා ගන්නට බැරි නම් ඒක ලෝක ප්‍රශ්නයක් විතරක් නෙමෙයි අපට හිතෙන්නේ යම් යම් සිදුවීම් වලට අපට ඔරොත්තු දී ගන්න බැරි වෙනකොට ඒක ස්වභාවික සිද්ධියක් නම් අපි යම් ප්‍රමාණයකට අපේ මනස දුර්වලයි කියලා හිතන්න ඇතැම් විට පෙළඹෙන්න පුළුවන්. නමුත් තව කෙනෙක් කරන කියන දේවල් නිසා දැන් ලංකාව ගත්තන් පස්සේ මේ වෙනකොට පවතින මේ ආර්ථික අර්බුද, දේශපාලන අර්බුද, පරිපාලනයේ තියෙන ගැටලු. එතකොට මේ සියල්ලක් නිසා පීඩාවටපත් වෙන්නේ මහ ජනතාව. එතකොට මේ බඳු අවස්ථාවල ඒ පීඩාවටපත් වෙන ජනතාව ඒ පීඩිත බව Tamanගේ දුර්වලකමක් හැටියට නෙවෙයි දකින්නේ පාලකයින්ගේ ඒ වගේම රට කරවන අයගේ දුබලකමක් හැටියට දැකලා ඒ අය සමග ගැටෙන්නට ඒ අය සමග අරගල කරන්නට පෙළඹෙනවා විනා එහි තියෙන තමන්ගේ දෝෂය දකින්නේ ඒ කියන්නේ පින්නතුනේ රටේ වැරද්දක් නැහැ කියන එක නෙමෙයි. පාලකයන්ගේ දුර්වලකම් තියෙන්නට පුළුවන්. ඒක වෙනම කාරණයක්. හැබැයි ඒ දුර්වලකම් දකිනකොට ඒවායින් යම් යම් අපහසුතාවලටපත් වෙනකොට අපට දරා ගන්න බැරි බව පාලකයාගේ ප්‍රශ්නයක් නෙමෙයි ඒක සාංශාරික වශයෙන් අපි අෂ්ටලෝක ධර්මයට ඔරොත්තු දෙන්න මුහුණ දෙන්න අපේ සිත පුහුණු කර ගැනීම පුහුණු කර නොගැනීමේ දුර්වලකමයි එතනමත් මේක කාරණා දෙකක්. ඒ දෙක අපි පටලවා ගන්නට හොඳ නැහැ. දැන් ස්වභාවික විපතක් පැමිණෙනකොට වුණත් පුද්ගලයෝ නිසා විපත් පැමිණෙනකොට වුණත් කවර හේතුවක් නිසා හරි අපේ හිතට පීඩාවක් ඇති වෙනවා නම් චංචල බවක් ඇති වෙනවා නම් වික්ෂිප්ත බවක් ඇති වෙනවා නම් ගැටීමක් ඇති වෙනවා නම් කෙලෙස් මතු වෙනවා නම් දුර්ගුණ මතු වෙනවා නම් සිත සැලෙනවා නම් ඒ සිතේ සැලීම සිතේ දුර්ගුණ මතුවීම ලෝකේ කාගේවත් ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් හුඟක් වෙලාවට ලෝකයා දකින්න පුරුදු වෙන්නේ මට තරහ එන්නේ අනුන්ගේ වරද නිසා. ඒතර අනිත් කෙනා නිවැරදි වුණොත් මට තරහ එන්නේ නැහැ. වෙනතුනේ එතන තියෙන්නේ හේතුව ප්‍රත්‍ය පටලවා ගැනීම. හේතු කියන්නේ මූල සාධකේ ප්‍රත්‍ය කියන්නේ අවශේෂ සාධකේ. ඒතර අනිත් කෙනාගේ වරද අපේ කෝපය අවුස්සන්න බාහිර සාධකයක් වුණා. ඒක හරි. හැබැයි බාහිර සාධක කොතෙක් ආවත් මගේ මනස කැළඹෙන්නේ ඇතුළත දුර්වල නිසායි. උදාහරණයක් හැටියට ගත්තොත් රොන් මඩ සහිත වතුර බඳුනක් සංසුන්ව තියෙන තාක්කල් මතු පිට වතුර ටික පිරිසිදුව තියෙනවා. ඒක යම්කිසි කෙනෙක් හෙලෙව්වොත්, කැළතුවොත් අර මඩ ටික කැළතිලා වතුර බොර වෙනවා. එතකොට අපි චෝදනා කරන්නේ කාටද? අර කැළතුව පුද්ගලයාට. මේ මිනිස්සයා මේක කලත්තපු නිසා තමයි මේ බොර වුනේ. ඒක තමයි ඇත්ත වගේ අපට පේනවා. ඉතින් කැළතුව නිසා නම් බොර වෙන්නේ ඔය පානීය ජලයේ බෝතලයක් අරගෙන ඕන තරම් පොළවලා කලත්තලා බලන්නකො මඩ වෙනවද කියලා. ඒක මඩ වෙන්නේ නැහැ. ඇයි ඒ? පැලතු නිසා නෙමෙයි මඩ උනේ. ඒක ඇතුලේ මඩ අංශු රොන් මඩ තිබුණු නිසා. එහෙමනම් බැලූ බැල්මට අපට පේන්නේ මේ කලත්තපෙක තමයි ප්‍රශ්නේ කියලා. එතනත් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒක බාහිර සාධකයක්. නමුත් මූල සාධකයේ වෙන්නේ ඇතුළත තිබුණු රොන් මඩ. අන්න ඒ වගේ අනිත් කෙනා වරදක් කරන්නට පුළුවන්. ඒක සමාජමය ගැටලුවක්. ඒක රටේ ප්‍රශ්නයක්. ඒක විසඳන්නට ඕන, ඒකට විසඳුම් සොයන්නට ඕන අපි හිත නරක කරගෙන නෙමෙයි. අපි මානසිකව කඩා වැටලා අපි සාප කරලා නෙමෙයි. ඒ රටේ ගැටලුව විසඳන, ඒ වගේම පාලකීන්ගේ අර්බුදයේ විසඳන වෙනත් ක්‍රම තියෙනවා. එතකොට ඒබඳු තැන්වලදී බුද්ධිමත්ව ක්‍රියාත්මක වෙන්නට ඕන, ඒ පාලකීන් වෙනස් කරන්නට හෝ රටේ අර්බුද විසඳන්න. හැබැයි ඒවා දකින ගානේ අපේ හිත දූෂ්‍ය වෙනවා නම් ඒක පාලකයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක අෂ්ටලෝක ධර්මයට ඔරොත්තු දෙන්න තමන්ගේ හිත පුරුදු කරගෙන නැති බවේ ප්‍රශ්නයක්. ඒ දෙක වෙන්කොට හඳුනාගෙන අපි දක්ෂ වෙන්නට ඕනේ. පාලකයාගේ ප්‍රශ්නේ වෙනම විසඳන්න මගේ මානසික දුර්වලකම වෙනම විසඳා ගන්න. පාලකයාගේ ප්‍රශ්නය බාහිරින් ආපු කාරණයක් මගේ මනස දූෂ්‍ය වීම ඇතුළත දුර්වලකම් මතුවීමයි. මේ කාරණා පැහැදිලිව හේතුප්‍රත්‍ය විග්‍රහ කරගන්නට දක්ෂ වුණොත් විතරයි අපේ මනසේ දුර්වලකම් සකස් කරගෙන සිත ශක්තිමත් කරගන්නට පුළුවන් වෙන්නේ. එහෙම නොවුනොත් ලෝකෙට හිලව් කරමින් අපේ දුර්වලකමත් අනුන්ගේ කර්මත පටවමින් අපි හැමදාම හිද්දූෂ්‍ය කරගෙන හිතනරක් කරගෙන අකුසල් වඩවගෙන මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතේ මරණයටපත් වෙනකොට දුගතිගාමී වෙන්නට මඟ හදා ගන්න. 84000ක් විහෙර විහාර හදපු ධර්මාශෝක රජුරු වුණත් ඒ කුසලයේ මතු කරගන්නට සමත් නොවුනේයි අවසාන මොහොතේ හිත නරක කර ගැනීම නිසා. එතකොට හිත දූෂ්‍ය වුණොත් කොතෙක් අපි කුසල් කරලා තිබුණා වුණත් ඒවා මතු වෙන්නට ඉඩක් නැහැ. මොකද ඒවා අරමුණු වෙන්නේ සිතෙන්. සිත වෙනත් කාරණයක පැටලිලා දුර්වල වෙලා අකුසලයක් එක්ක බද්ධ වෙලා තියෙනවා නම් එතනදී විපාක දෙන්නේ අකුසල විපාකයයි. ඒ නිසා රටේ ලෝකයේ අය අපි මැරෙන මොහොතේ හිත නරක කරගෙන මැරෙනවා නම් දුර්වල මනසකින් මැරෙනවා නම් අපිව බේර ගන්නට පාලකෙක්වත් වෙනත් කෙනෙක්වත් එන්නේ නැහැ. ඒකේ දෝෂය අපටයි. ඒ නිසා බාහිර පුද්ගලයන්ගේ දහසක් අඩුපාඩු තිබුණා වුණත් ඒවා නොසලකා හරින්නට කියනවා නෙමෙයි ඒවත් සකසා ගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ලබාගත්තු මනුෂ්‍යාත්ම භාවය තුල ප්‍රධාන වගකීමක් අපට තියෙනවා තමන් ගැන. අනුන් හදන එකත් හොඳයි. හැබැයි අනුන් හදන එක කෙසේ වෙතත් මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතය තුළ තමන්වත් සකසා ගන්නට තමන් දක්ෂ නැතිනම් තමන්ගේ මනසේ මතුවෙන දුර්වලකම් හදා ගන්නට තමන් සමත් වෙලා නැතිනම් තමන්ගේ මනසේ ಗುಣධර්ම අවදි කරගන්නට ස්ථානෝචිතව ප්‍රඥාව මතු කරගෙන ක්‍රියා කරන්න තමන් දක්ෂ වෙලා නැතිනම් ලෝක ධර්මවලට ඔරොත්තු දෙන්න තමන්ගේ සිත පුහුණු කරගෙන නැතිනම් මේ ලබාගත්තු මනුෂ්‍යාත්ම භාවය අතිශයින්ම දුර්වල තැනකට ඇද වැටෙනවා. දුර්ලභ වූ ආත්ම භාවයක් ලැබලා තියෙනවා. ඒ දුර්ලභ වූ සම්පත් සියල්ලක්ම බුද්ධෝත්පාද කාලයේ මනුෂ්‍යාත්ම භාවයේ ක්ෂණ සම්පත්තිය, සද්ධර්ම ශ්‍රවණය, සද්ධා සම්පත්තිය මේ හැම දෙයක්ම අපට ලැබිලා තියෙනවා. සුදුසු ප්‍රදේශයක වාසය කිරීම ඒ සියල්ලක් ලැබිලත් අපි එකෙන් ප්‍රයෝජනගෙන සිත පුහුණු කරගන්නේ නැතිනම් ඒ තනත්තා ලබාගත්තු වාග්ය සම්පන්න අවස්ථාව අපතේ හැරිය වෙනවා එහෙම නැත්නම් අවභාවිත කලා වෙනවා අවභාවිත කියන වචනය අද ප්‍රකටයිනේ රාජ්‍ය සම්පත් අවභාවිත කිරීම පොදු දේපල අවභාවිත කිරීම ඒ සියල්ලටම වඩා බරපතල අනර්ථයක් සිද්ධ වෙනවා සසරින් ලැබුණු කුසල බලය මනුෂ්‍යාත්ම භාවය අවභාවිත කරනවා නම් මොකද්ද මනුෂ්‍යාත්ම භාවය අවභාවිත කරනවා කියලා කියන්නේ මනුෂ්‍ය කියලා කියන්නේ මනස උසස් කරගන්නටයි කුසල බලයෙන් අපට මේ සියලු අවස්ථාව ලැබුණේ. ඒ අවස්ථාව ප්‍රයෝජනෙට ගෙනගෙන අරගෙන මනස උසස් කරගන්නවා වෙනුවට මනස පරිහානියට පමුණවා ගන්නවා නම් එතරම් අවභාවිතයක් තවත් ඇත්තේ නැහැ. ඒ නිසා ජන්මදිනයකදී අපි නැවත නැවත සිහි කර බැලිය යුත්තේ මේ ලබාගත්තු මනුෂ්‍යාත්ම භාවය තුළ ලැබිලා තියෙන සම්පත් ලැබිලා තියෙන දුර්ලභ අවස්ථා උපයෝගී කරගෙන මගේ මනුෂ්‍ය ජීවිතය අවභාවිත කරගෙන තියනවද සුභාවිත කරගෙන තියනවද මේ ඉක්ම ගිය කාල පරිච්ඡේදය තුල මම කොච්චර අකුසල් දුරු කරලා තියනවද කුසල් දියුණු කරගෙන තියනවද එපමණකින් සෑහීමටපත් වෙන්නේ නැතුව මේ ගෙව් ආයු කාලය තුල මම මගේ සිත සකස් කරගන්න දුර්ගුණ අඩු කරගන්න මගේ දුර්ගුණ මං හඳුනාගෙන තියද ඒවා පිළිබඳව මට ප්‍රත්‍යවේක්ෂණයක් තියද අඩුම තරමින් දුර්ගුණ සම්පූර්ණයෙන් දුරු කරගන්නට බැරි වුණත් අඩු කරගන්නටවත් මම සමත් වෙලා තියෙනවා. ඉස්සර මගේ මනසේ කෝපය මතුවෙන අවස්ථාවලදී දැන් මට කෝපය පාලනය කරගන්න පුළුවන්ද? අඩු කරගන්න පුළුවන්ද? ඒ වගේම පෙර මට සිහිය නැතුව මම අසිහියෙන් වැඩ කරන තැන්වල දැන් මට සිහිය අවදි කරගෙන කටයුතු කරන්න පුළුවන්. වීරිය මතු කරගෙන වෙනදාට වඩා අලසකම අඩු කරගෙන වෙනදාට වඩා අදිෂ්ඨාන පූර්වකව වෙනදාට වඩා හේතුව ඵලය දකිමින් කරන ක්‍රියාවේ අර්ථය නුවණින් දකිමින් අර්ථ සම්පන්නව යමක් කරන්න දැන් මම පුහුණු වෙලා තියනවාද මෙන්න මේ විදිහට පත්වේක්ෂා කරලා බලන්නට ඕනේ. ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ කරුණු දැනුම් මාත්‍රයෙන් අපි දැනගෙන අනිත්‍යයට කියා දීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒවා ජීවිතේ මතුවෙනකොට අනිත්‍යයි කියලා කොච්චර දැනගත්තත් සමීපතම කෙනෙක් මරණයටපත් වෙනකොට අපට දුකක් ඇති වෙන්නේ ඇයි? සිතේ කම්පනයක් ඇති වෙන්නේ ඇයි? අනිත්‍ය බව දැනගෙන තිබුණාට ඒකට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කරගෙන නැහැ. අනාත්මයි කියලා දන්නවා. මම කියලා සත්වයේ පුද්ගලයෙක් කියලා කෙනෙක් නැහැ. මට ඕන හැටියට ලෝකේ පවතින්න ඕන කියලා හිතුවට එහෙම පවතින්නේත් නැහැ. ඒවා දැනගත්තා වුණාට මම කැමති විදිහට අනිත් අය නොපවතිනකොට අපේ මනසේ කෝපයක් නොසතුටක් පහළ වෙන්නේ. ඇයි? අනාත්මයි කියලා දැනගෙන තිබුණට එහි පිහිටා සිටින්නට මනස පුහුණු වෙලා නැහැ. ඒකෙන් අදහස් කරන්නේ අනිත් අය ඕන විදිහට වැඩ කළාවේ මේ ඔක්කොම අනාත්මයිනේ කියලා නිහඬ වෙන එක නෙමෙයි. අන්‍ය පුද්ගලයන් සදාචාර සම්පන්නව යම්කිසි ප්‍රතිපත්තියක මෙහෙයවීම අපි කරුණා මෛත්‍රියෙන් ස්ථානෝචිතව කරන්න ඕන. ඊයගේ යහපත වෙනුවෙන්. හැබැයි ඒ අයට ඒ අය අපට අනුකූල කර ගැනීමවත් එහෙම නැතුව මේ මම කියලා කෙනෙක් නැති තැන මට ඕන විදිහට කටයුතු කරන්න ඕන කියලා අපි හැඟීම්බර වීමවත් නෙවෙයි වැදගත් වෙන්නේ අපේ සිත નિවරදිව වටහාගෙන ලෝක ධර්මතා වටහාගෙන අපේ සිත පුහුණු කරන්නට ඕන අන් අයගේ යහපත සඳහා ඒ අය යහපත් ප්‍රතිපදාවකට යොමු කරන්නට අපි සැලකිලිමත් වෙන්න මෙන්න මේ විදිහට ජන්මදිනයක් ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා ජන්මදිනයක් සිහි කිරීම ජන්මදිනයකදී කුසල් කිරීම ජන්මදිනයකදී සද්ධර්මයේ ශ්‍රවණය කිරීම වගේම ඒ සද්ධර්මයේ පිළිබඳව යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රත්‍යවේක්ෂා කරලා නැවත නැවත ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිහිටන්නට මේ ලබාගත්තු මනුෂ්‍යාත්ම භාවය අපි යොදාගත යුතුයි ඒ සඳහා මේ වන විට මම කොතෙක් ක්‍රියාත්මක වෙලා තියනවද ඒ අතපසු වෙච්ච දුබල වෙච්ච තැන් හඳුනාගෙන ඒ අඩලොහු සකසාගෙන අපට ඉදිරියට කොතෙක් කාලයක් ජීවත් වෙන්නට අවකාශ ලැබෙනවද කියලා අපි කිසි කෙනෙක් නිශ්චිතව දන්නේ නැහැ. ඒ නිසා මේ ලැබෙන ලැබෙන අවස්ථාව තුළ හැකි පමණින් අකුසලයෙන් වැළකීලා කුසල් දහම් කරනවා වගේම තුන්වෙනි පියවර අපේ සිත පුහුණු කිරීම සඳහා මම කොතෙක් දුරට වෑයම් කරනවද කියන මේ කාරණය පිළිබඳව සති සම්පජඤ්ඤයෙන් කල්පනා කරන්න පත්ත්වේක්ෂාවෙන් සිතා බලන්නට ජන්මදිනය සුදුසුම අවස්ථාවක්.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 පින්කමේ මූලික අරමුණ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පාරමිතා විහාරස්ථානයේ වැඩ සිටින පූජ්‍ය පලොකිටුවේ පඤ්ඤාසේකර ස්වාමින් වහන්සේගේ ජන්මදිනය නිමිත්තෙන් උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම දේශකයන් වහන්සේට ආශිර්වාද කිරීම මිය පරලෝකීය දෙමව්පියන් ඥාතීන් ඇතුළු හැම දෙනාට පුණ්‍ය ආනුමෝදනා කිරීම සුජීවත්ව සිටින දෙමව්පියන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන්ටත් ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම ප්‍රඥාව දියුණු වීම පිණිස නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ පිණිස නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිවයි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේගෙන කටයුතු කරන්නේ. ඒ යහපත් අරමුණු ඇතිව හැම දිනාටම ධම්ම සම්න්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය මහ පිංකමක් ඒ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන මහ පිංකමක් මේ ਸਰව ප්‍රකාරයෙන් સિદ્ધ කරගත්තා වූ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින තුන ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිස්වරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා ජන්මදිනයේ සමරන පලුකෙටුවේ පඤ්ඤාසේකර ස්වාමින් වහන්සේට දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා දායකත්වයේ දරන පින්තුන්ටත් ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ නොමදව සැලසේවා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. මිය පරලොව යන්නට දුණු සියලු ඥාති හිත මිත්‍රාදීන් දායකත්වයෙන් දරන පින්නතුන්ගේ මව්පිය දෙපාර්ශ්වයේ මියගිය සියලු ඥාතීන් ඒ වගේම පලුකෙටුවේ වේ පඤ්ඤාසේකර ස්වාමින් වහන්සේගේ මව්පිය પરම්පරාවල මියගිය ඥාතීන් ඒ වගේ මේ ගුරු પરම්පරාවේ අපවත් වේවදාල ස්වාමින් වහන්සේලා මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දෙනාගේම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න ඔබ අප හැම දෙනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඥාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වෙන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද අපගේ ආශිර්වාදයෙන්ද ජන්මදිනයේ සමරන පලොකෙටුවේ පඤ්ඤාසේකර ස්වාමින් වහන්සේට නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ සලසේවා සුවසේ මහනදම් පුරමින් සම්බුදු සසුන පවත්වන්න කාය ශක්තිය, චිත්ත ශක්තිය, ඥාන ශක්තිය, නිරෝගී සම්පත්තිය සහ දෙවි මිනිසුන්ගේ සහයෝගය නොමදව සැලසේවා කියලා ආශිර්වාද කරනවා. දායකත්වයේ දන්න පින්නතුන්ටත් ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම මේ ලෝක වශයෙන් පවතිනා වූ අපලෝපද්‍රව්‍යත් නම් මේ සියල්ලක් දුර වේවා ආයුරාෝග්‍ය භාග්ය සම්පත් වර්ධනය වේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනාගත ජීවිත ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා හැම දිනම කරන කියන යහපත් රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී දියුණුවටපත් වේවා මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි හැම දිනාටම පෙරවන් සරණයි